නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරුගාන් විදුලිය ඔස්සේ අදත් අපේ මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදාම් පිළිසඳර රැගෙන අපේ දාම දයාවෙන් මුණ ගැහෙනවා. ඉතින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500ක් ඉක්ුත් වූ තැන නාගසේන මහරහතන් වහන්සේ පහළවන්නේ මිලිඳු රජතුමන් තර්ක ප්‍රතිවාදයන් වාද ප්‍රතිවාදයන් මහත් කොට මතු කරවනු ලබන නමුත් නාගසේන මහරහතන් වහන්සේ ඒවා ඛණ්ඩනය කරමින් ශ්‍රී සද්ධර්මය ඉස්මතු කරවනු ලබනවා. ඉතින් දෙව මිනිසුන්ට මහත් වූ යහපත පිණිසම මේ පිළිසඳර නොඅනුමාන වශයෙන්ම මනවින්ම හේතු වුණා. ඉතින් ඔබෙත් මගෙත් පුණ්‍ය මහිමේ නිසා අපිට මේ දහම් පිළිසඳර යලි ශ්‍රවණය කරන්න මහා සංඝරත්න කරුණාවෙන් අවස්ථාව දෙනවා. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගෙන වැඩසටහන ආරම්භ කරමු. අපි අපිට මතක් කරගන්නම් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ පිළිබඳව කලපලුවාව ප්‍රදේශයේ පදිංචි හර්ෂණ පින්ත සායතනයේ අධිපති පින්වත් සුදත් වීරසිංහ මහත්මයා සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා විසින් අද දවසේ දායකත්වයේ දරන්නේ. කාරණේ සදහවතුන් අපි ගෞරවයෙන් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අද දවසෙත් මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර පිණිස අප කෙරෙහි කරුණාවෙන් වැඩම කරන්නට යෙදුණු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යරත්නයක් වහන්සේ වන අවසරයි වැලිමඩ සද්දාසීන අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් පාද අභිවන්දනය සිදු කොට පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා අවසරයි ස්වාමීනි ගියවර වැඩසටහනේදී බොහෝ කාරණා වහන්සේ අපට පහදා වදාලා විශේෂයෙන්ම ස්වාමීනි පිරිතේ සත්‍යක්‍රියාව පිළිබඳව අපි දැනගන්නට යෙදුණා. ඉතින් අද දවසේත් වහන්සේට පින් දීලා අපි බොහෝ දහම් කාරණා දැනගන්න සතුටුයි. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලක ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මීට කලින් වැඩසටහනේ කතා කළා අර මලපුඩුවේ නොබැඳීම. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ නම් මලපුඩුවේ නොබැඳීම පිරිතේ ආනිසංශ ගැන තියෙන. මම හිතෙන විදිහට අපි අනුපිළිවෙලින් ආපු මිලින්ද ප්‍රශ්නේ ඒක මැදක තිබ්බ කොටස තමයි ඊයේ සාකච්ඡා කළේ. දෙවෙනි පොත් වහන්සේට නෑ නෑ ඊයේ මලපුඩුවේ මැදීමේ ප්‍රශ්නේ මේ දෙවෙනි පොත් වහන්සේගෙමයි තියෙන්නේ. ඒක තියෙනවානේ මැරෙන්නේ මාර කොහේ හිටියත් කර්මයෙන් බේරෙන්න බැරි නම් ඔබ වහන්සේලා මොකද මේ පිරිච්චේක ආරක්ෂා කරන්න හදන්නේ කියලා නෑහුවේ ඊට පස්සේ කිව්වා මරණය කර්මානුරූපව මැරෙනවා නම් ඒක වළක්වන්න බෑ කිව්වා මැරිච්ච ගහට වතුර දාලා බෑ කිව්වා හැබැයි හේ මැල වෙලා ගිය ගස් තියෙනවා ඒවට වතුර දාපුවම වැඩ කරනවා ඒ වගේ තමයි කිව්වා යම් කිසි කෙනෙක් කර්මෙන් ආවරණය වෙලා නැත්තම් ඔහුගේ හිත ගොඩාක් පහන් සිතක් නම් විශ්වාස මේ පිරිත ගැන විශ්වාසය තියෙනවා නම් ඔහුට පිරිතේ ආනිසංස එනවා කියනවා. මේ මන්තර බලෙන් සර්ප විස බස්වන්න පුළුවන් නම් බුදු කෙනෙක්ගේ සත්‍ය වචනයෙන් කොයිතරම් අනුභවයක් තියෙනවද කියලා. ඊට පස්සේ මේ විදිහට විස්තර කළා. එතකොට පිරිත ආනිසංශ ආරක්ෂක පිරිත් හතක් ගැන හයක් ගැන වදාලා. ඒ තමයි රතන සූත්‍රයේ කන්ද පිරිත, මෝර පිරිත, ඊළඟට කරණීයමිත්‍ර සූත්‍රයේ ආඨානාටි සූත්‍රයේ දජග්ග පිරිත අඟුලිමාල පිරිත පිරිත් හතක් ගැන එහෙමයි ස්වාමී ඊට පස්සේ ඒ විදිහට විස්තර කරලා ඒ ආරක්ෂක පිරිත් වල ආනිසංස ලැබෙනවා කියව කර්මයෙන් වෙහිලා නැත්නම් කෙලෙස් වලින් හිත වෙහිලා නැත්නම් සිත මේ ඒකේ මනාව මේ විශ්වාසය තියෙනවා නම් ওই කාරණා තුන තියෙනවා නම් පිරිත් ආනිසංස වෙනවා කියලා එහෙමයි පිරිත කියන්නේ අම්මා කෙනෙක් වගේ. අම්මාට පුළුවන්කම දරුවා රකින්න. හැබැයි දරුවා වැරද්දක් කළොත් දරුවා වරදට වැරද්දක් කළා රජෙන් දඬුවම් දුන්නොත් අම්මට රකින්න බෑ. ඒ වගේ තමයි පිරිත අම්මා කෙනෙක් වගේ කිව්වා. හැබැයි ඒ ඒ පිරිතේ ලබන කෙනා පිරිතේ ආනිසංසය බලාපොරොත්තු වෙන කෙනා මේ පිරිත ගැන විශ්වාසය නැත්තම් ඊළඟට හිත කෙලෙස් වලින් වැහිලා නම් එයාගේ කර්මයෙන් එයාව වැහිලා නම් එතකොට පිරිතේ ආනිසංස පිටින් නැහැ කිව්වා. එහෙමයි සම්. ඉතින් ඒ විදිහට තමයි විස්තර කරන්නේ. ඒතකොට අපි ගොඩාක් දේශනාවල පිරිත් ගැන දේශනා කරපු නිසා තමයි මම හිතන විදිහට අපි කලින් දේශනාවට වැඩි ඊයේ ඒ අවසන් කොටස ටිකක් වේගෙන් අපි කළා. එහෙමයි සම්. ඉතින් මහත්තයා අපූර්ව විග්‍රහයක්. අද එහෙමයි. මේ අම්මා කෙනෙක්ගේ කුසේ උපදින්නේ කොහොමද කියලා. දැන් මෑත භාගයේ යන ප්‍රශ්නේ මේ දරුවෝ නැති ප්‍රශ්නේ. එහෙමයි සර්. දරුවෝ නැති ප්‍රශ්නේ, බඩට එන දරුවෝ මැරෙන ප්‍රශ්නේ හරියට තියෙනවා. අනේ පව් අහිංසක අම්මලා අපිට මුණ ගැහිලා තියෙනවා. කුසට දරුවෝ දෙන්න තුන් දෙනා විත් කාලෙන් කාලට ඇවිල්ලා දරුවෝ නැති වෙලා යනවා. ඊට පස්සේ අනිත් එක තමයි දරුවෝ පිළිසිඳ ගන්න. ඉතින් ওই වාගේ දරුවන් සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. එතකොට අද ප්‍රශ්නේ අද තියෙන ප්‍රශ්නේ තමයි මේ හරි අපුරු මෙවැනි විග්‍රහයක් වෙන කොහෙවත් නැහැ. ඊළඟට තමයි මේ ප්‍රශ්නේ අවසානට අපිට අද දවසේම මේක කරගන්න පුළුවන් ඉද දන්නේ තවත් කොටසකට යන්න වේවි කියලා අපි දන්නේ නැහැ. ඊළඟට දරුවෝ නැති අය දරුවෝ පතන්නේ කොහොමද කියලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. දරුවෝ නැති අය දරුවෝ පතන විදිහ තියෙනවා මේකේ. ඊට පස්සේ ඒතට ඒක හරියන විදිහ. ඊට පස්සේ තමයි අම්මා කෙනෙක්ගේ බඩට දරුවෙක් කොහොමද එන්නේ කියලා. මේවා දැනුවත් වීම හරි උපකාරයි. ඉතින් ඒ නිසා මේ අපි එහෙනම් මේ ප්‍රශ්නේ කතා කරමු. අවසරයි ස්වාමීන් ඉතින් කියනවා මිලිඳු රජුරෝ ස්වාමීනි නාගසේනියන් වහන්සේ දැන් මේකේ ප්‍රශ්නේ නම තමයි මව් කුස පිළිසිඳ ගැනීම ගැන ප්‍රශ්නේ. එහෙමයි. මේ මේ දේශනාව නම් අහන්න ඕන එකක්. එච්චර වැදගත්. කියනවා මහරජා නාගසේනියන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා නේද මෙහෙම. මහණෙනි කරුණු තුනක් එකතු වීමෙන් මව් කුසක ඉපදීම වෙයි. මෙහිලා මව්පියන්ගේ එකතු වීම වෙයි, මවත් ඍතුවන්නේ වෙයි, ගන්ධ අභ්‍යාද එළඹ සිටියේ වෙයි. මේ කරුණ තුන මුල් වීමේ මව් කුස පිපදෙනවා. දැන් අනිවාර්යෙන් බඩේ දරුවෙක් ඉපදෙන්න මේ කාරණා තුන ඕනමයි. ඒ තමයි අම්මයි තාත්තයි එකතු වෙන්න ඕන. ඊට පස්සේ මව ඍතු වෙන කාන්තාවක් වෙන්න ඕන. ඊට පස්සේ තමයි ගන්ධබ්බයා. ගන්ධබ්බයා කියන්නේ මියගිය කෙනෙක් උපදිනවනේ. ඒ කියන්නේ ඒ ඒ විඥානයක් පැමිණෙන්න ඕන කුසට. ස්වාමීනි උපතක් කරා පැමිණෙන විඥාණයට පාවිච්චි කරන නාමයක් තමයි ගන්ධබ්බය. එහෙමයි ස්වාමීනි. පැහැදිලි නේද දැන්? <laughs> ස්වාමීනි අර ගන්ධබ්බය ටික වෙලාවක් අවකාශයේ ඉන්නවද කියලාවක් කතාවක් ඉතින් ඒ කියන්නේ මෙහෙමයි ආසුරු සැනින් ගත්තොත් ඒ වාගේ එහෙම ඇති. එහෙමයි ස්වාමීනි. මෙතන කියන්නේ මියගිය කෙනෙක් මව් කුසකට පැමිණෙනවා. එහෙමයි. කරුණු තුනම එන්න ඕනේ. දැන් මව්පියන් එකතු වූ පමණින් දරුවෙක් හැදෙන්නේ නැහැ. එතකොට එතන මව ඍතු වෙන කාන්තාවක් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අද කාලේ සාමාන්‍යයෙන් මහත්තයා අපි කතා කරනකොට දැන් මේ බුද්ධ වචනේ නෙමෙයි. එහෙමයි ස්වාමීනි. අද මේ බුද්ධ වචනේ. ඒතර බුද්ධ වචනේ පිරිමියා ගැන කරුණු කාරණා නැහැ. මවයි පියයි එකතු වීම මව ඍතු වෙන කාන්තාවක් වීම ඊළඟට ගන්ධබ්බය පැමිණීම ඔය තමයි මූලික වශයෙන් අම්මා කෙනෙක්ගේ බඩේ මිනිසෙක් විදිහට දරුවෙක් උපදින ක්‍රමය. ඊට පස්සේ ඔක බුද්ධ වචනේ. ඊට පස්සේ කියනවා මෙහෙම ඔබ වහන්සේලා බණ කියලා තියෙනවා. එතකොට මේක ඉතුරුවක් නැතුව හොඳට පරිපූර්ණ විග්‍රහයක්. රහස්‍යයක් නැති දෙව් මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙච්ච බුද්ධ වචනයක් ඕක. එහෙමයි. එනමුත් ඔබ වහන්සේලා මෙන්න මෙහෙම බණකුත් කියනවා. ඒ බණේ ඔය කරුණ දුන නෑ. මොකද්ද? එනම් සාම ජාතකයේ දූකුල තාපසයා විසින් පාරිකා තාපසී 이르ති වූ කල්හි දකුණු අතේ ඇඟිල්ලෙන් නාභිය පිරිබඳින ලද්දේය. එසේ නාභිය පිරිමැදීමෙන් සාම කුමාරයා උපන්නේය. මාතංග ජාතකයේ දිත්ත මංගලික එහෙම කළා කියනවා. ඉතින් මණ්ඩව්‍ය කුමාරයා එකින් ඉපදුනා. ඉතින් ස්වාමීනි ඔතන අම්මයි තාත්තා එකතු වෙන්නේ නැහැ එහෙමයි ස්වාමීන් ඒක මෙහෙමයි ඉන්නේ. දැන් මේකේ සාමජාතකේ මේ මේ දැන් අද අපි කතා කරන ප්‍රශ්නේ විග්‍රහ වෙනවා. එහෙමයි. සාම කුමාරයා කොහොමද ඉපදුනේ කියලා. එතකොට මම එක කෙටියෙන් දැන් තේරුම් ගන්න කියන්නම්. අවශ්‍යයි. ඒ තමයි මේ ඒ ඒ දෙන බ්‍රහ්මචාරි. ඒ තාපසයයි දූකුල තාපසයයි පාරි මේ පාරිකා කියන තාපසිය. ඉතින් ඒ දෙන්නා බ්‍රහ්මචාරි දෙන්නා. ඒකට අමුසැමියන් විදිහට ඇසිරෙන්නේ නැහැ. බඹසර කියලා කියන්නේ ඒකනේ. ඊට පස්සේ මොකද්ද? එතකොට ඒ දෙන්නට දරුවෙක් ඉපදුනා. ඒ ඉපදුනේ ශක්තිවින්දුගේ ආරාධනාවෙන් ඒ තාපසයා තමන්ගේ මේ අතේ මහ පොට ඇඟිල්ලෙන් අර තාපසියගේ පෙකණිය අත ගෑවා. එහෙමයි. පෙකණිය ස්පර්ශ කළා. ඒ ස්පර්ශ කරනකොට මේ කුසට දරුවා ආවා. ස්වාමීනි අර කරුණු තුන එතන යෙදෙනවද? ඒක තමයි රජ්ජුරුත් අහන්නේ. <laughs> රජ්ජුරුත් අහන්නේ එතන කරුණු තුන යෙදෙනවද? ඊළඟට දැන් මේ සාමජාතක ඉදිරියට තියෙන නිසා මම ජාතක කතාව වැඩි විග්‍රහ නොකර ඉන්න. අපිට ඉදිරියේදී ඔබ හසේ මේකෙම හම්බ වෙනවා. මේ ප්‍රශ්නේම කියනවා. ඒ වෙච්ච විදිය තියෙනවා. හැබැයි දිට්ඨ දම් මංගලික මාතංග කතාව නෑ. මාතංග කතාව වෙන්නේ මාතංග කියන්නේ රොඩි කුලේ ඉපදුණු කෙනෙක්. එහෙමයි. ඉතින් මාතංග කුමාරයා, ඒ රොඩි කුලේ ඉපදුණු කුමාරයා පාරේ යනකොට ditta මංගලිය. ditta මංගලිකා කියන්නේ ලස්සන කෙල්ලෙක් හිටියා. ඒ කෙල්ල දැක්කේ යමක් ඒක මංගලයි කියන අදහස ඉන්නේ. ඈ ditta මංගලිකා. එහෙමයි ලස්සන කෙල්ලෙක්. ඉතින් මේ සිටු කුමාරී රතෙන් යනකොට දෝලාවෙන් ඉස්සරහාටම රොඩි කොල්ලෙක් දැක්කා. සුබ් නොදකින් කියලා කෙල ගහලා හැරිලා ගියා. එතකොට ඒ ඒ කුමාරිකාවත් එක්ක උයන් කෙලියට ගිය මිනිස්සු කල්පනා කළා මේ මූසලේ ඉස්සරහට ආවා. නැත්තම් අද උයනට කියලා හොඳට බීලා නැස්ලා අපිට එන්න තිබ්බ මේ කුමාරිකාව සෙල්ලම් කරන අතරේ. මේක නැති කළා මේකා කියලා අතින් පයින් ගහලා කානුවකට ඇදලා දැම්මා මාතංග. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මාතංග කුමාරයා කල්පනා කළා මං ගුටි කෑවේ අර කිනේසා මං ඕකි බඳිනවා මම. එහෙමයි ස්වාමීනි. මං ওই දිත්ත මංගලිකා බඳිනවාමයි කියලා හිතුවා. හිතලා ඒ මේ ඔය රොඩි කොල්ලා නැත්නම් මාතංග කුමාරයා බෝසතාණන් වහන්සේ බෝධිසත්වයෝ සසර සසරනේ එහෙමයි ඊට පස්සේ මාතංග කුමාරයා ගිහිල්ලා දිට්ඨ මංගලිකාගේ ගෙදර මිදුල මැද මේ වැටි වැටිලා හිටියා දිට්ඨ මංගලිකා වුණ නැත්නම් මම මෙතන මැරෙනවා එතකොට ඒ කාලේ තියෙන නීතියක් තමයි යම්කිසි කුලවත් පවුලක මිදුලේ රොඩි කොල්ලෙක් රොඩි මිනිසෙක් මැරුණොත් එහෙම ඒ පවුල ගමෙන් පන්නනවා එහෙමයි ස්වාමී ඊළඟට දොරටුව ළඟ මැරුණොත් එහෙම ඒ ගෙදර මිනිස්සුත් පන්නනවා අල්ලපු ගෙදර මිනිස්සුත් පන්නනවා මෙයා දොරටුව ළඟ වැටිලා හිටියා එතකොට දොරටුව ළඟ කන්නේ නැහැ බොන්නේ නැහැ මිනිස්සුන්ට ඇදලා දාගන්නත් බෑ. දිට්ඨ මංගලික ඕනම කියන. ඉතින් දවස් දෙකක් හිටියා 3 4 මහා 6 7 ඉන්නකොට ළඟ ගෙදර මිනිස්සු කල්පනා කළා මේක මෙතන මැරුණොත් එහෙම අපිටත් මෙහින් යන්න වෙනවා. <laughs> කියලා ඒ ගෙදර මිනිස්සු කෑ ගහගෙන අර දිත්ත මංගරිකාගේ සිටු ගෙදරට ගිහිලා කිව්වා තොපි මරනවා දීපම් මේ කෙල්ල මේකට නැත්තම් අපිටත් මෙයින් යන්න වෙනවා. <laughs> අර සිටු ගෙදර මිනිස්සු බය වෙලා දිත්ත මංගලිකා අර රොඩි කොල්ලට දුන්නා. <laughs> එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේ මාතංග කුමාරයා කිව්වා මට බඩගිනි. ඉස්සලා කන්න දියන්කෝ. ඔන්න දිත්ත මංගලිකාම කැව්වා. මේ කෙල ගහපු කෙල්ල. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මම හොඳ වැඩේ කළේ කිව්වා මට දවස් හතක් මං කන්නේ නැතුව ඉඳලා මට අමාරුයි මාව කරේ තියාගෙන ඵලයන් කිව්වා. අර සිටු කුමාරි මාතංග කුමාරයා කරේ තියාගෙන ගියා රොටි ගමට. කොහොමද පනිස්මන්ට් එක? ඒසකොට හැබැයි මේ ඒකේ අවශ්‍ය තව එකකුත් තියෙනවා. මොකද ඒ තමයි ඒ කෙල්ලගේ තිබ්බ පණ. ඇයි අර මිනිස්සු උස්සගෙන යන්නේ? අද කාලේ මිරිස් ගලක් මිරිස් අර අඹරන මිරිස් ගල උස ගන්න බැරි නිසානේ බ්ලෙන්ඩර් දාන්නේ. එහෙමයි. ඊළඟට කෙල්ලන්ට කිසි පණක් නැහැ අර කුමාරයා කරේ තියාගෙන ගියා ගමට යොදුන් ගාන. ඊට පස්සේ ගමට ගිහිල්ලා ගියාට ඒ කුමාරයා කාමාසක්ත කෙනෙක් නෙවෙයි. එහෙමයි ඔහු බ්‍රහ්මචාරී කුමාරයෙක්. ඔහු අර කුමාරිකාවට ඒ විදිහට කළේ අර වෙච්ච සිද්ධියත් එක්ක. ඊට පස්සේ ඒ කුමාරිකාව ඒ ගෙදර නවත්තලා කුමාරිය ඔයා හොඳට ඉන්න කියලා කන්න බොන්න ඔක්කොම ලැහැත්ති කළා. මෙයා මහ වනයේට ගිහලා තපස් දැක්කා. දවස් 7කින් අෂ්ට සමාපatti පැද්දුවා. උපද්දවලා කල්පනා කළා ditta mangalika මන් නිසාම යා විරෝධී ගමන්ට ditta mangalikaට සැප උපද්දවන්න ඕන කියලා ආකාශයෙන් ඇවිල්ලා ඒ ගෙදෙට්ට බැස්සා. බැහැලා ditta mangalikaට කිව්වා ditta mangalika මේ උඹ මේ ගමේ කියාපන් මගේ ස්වාමියා මහ බ්‍රහ්මයා. මගේ ස්වාමියා තමයි මහ බ්‍රහ්මයා. මේක දවස් 7ක් ගිය තැන හඳ මණ්ඩල පලාගෙන මහ බ්‍රහ්මයා එනවා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඔන්න මෙයා දිට්ඨ මං ඊට පස්සේ ආය ආකාශෙන් ගියා. ඊට පස්සේ දිට්ඨ මංගලිකා රොඩි ගම පුරාවට බ්‍රාහ්මණ ගම් පුරාවට හැම තැනම කියාගෙන ගියා. මගේ ස්වාමියා එසේ මෙසේ කියන්නේ මහ බ්‍රහ්මයා. මේ මේන් හත්වෙනි දවසේ හඳ මණ්ඩල පලාගෙන මහ බ්‍රහ්මයා එනවා මන් ළඟට කිව්වා. ස්වාමීනි අවසර මේ බ්‍රාහ්මණ සමාජය තුල ඒ ඒ කරුණ ඇහෙනකොට කුමන පරිසර නිර්මාණ කොහොම වෙන්නේ හිතන්නකෝ එහෙමයි නෑ ඇත්තටම මේක මැරුවේ නැතුව පොදුමයි එහෙමයි ස්වාමීනි කොහොම හරි අර තේජස දිනවනේ මා සංගයන්නේ එහෙමයි ඊට පස්සේ මා හත් වෙනි දවසේ ඉතින් කොහොමදත් මිනිස්සු මේකට ගොඩාක් සමච්චල් කරන්න ඇති පිස්සි කියලා කියන්නත් ඇති හත් වෙනි දවසේ මොකටත් ඉතින් හඳ මඩල නැංග ආකහයි මිනිස්සු එහෙම මෙහෙම බලනකොට ඇත්තටම හඳ මණ්ඩලෙන් මතු වුණානේ මහා බ්‍රහ්මයා. එහෙමයි. ඒ කියන්නේ මා සංඝයා බ්‍රහ්ම වේශේ මවාගෙන හඳ මණ්ඩල මැදින් ආවා. එහෙමයි. දැන් ඊරිදියට හඳ මණ්ඩල මෙහෙම ස්පර්ශ කරනවා. එහෙමයි. ස්පර්ශ කරන හඳ මණ්ඩල පලාගෙන ඉන්න බැරියයි. එහෙයි. ඇවිල්ලා ආකාශයෙන් ඇවිල්ලා අර ගෙදර බබළුවාගෙන දිත්ත මංගලිකයි ගිය ඇතුළට ආවා. මිනිස්සු අටකොටු පුරවගෙන වටේට සාදුකාර දීගෙන මිනිස්සු ඇස් සුද්ධ දල්වාගෙන මහ බ්‍රහ්මයා දුටුවා කියලා බලාගෙන හිටියා. එහෙමයි. ඊට පස්සේ කල්පනා කළා දික්කමංගලිකා තනි වෙනවා. ඒ නිසා දික්කමංගලිකාට පුත්‍ර රත්නයක් දෙන්න ඕන කියලා දික්කමංගලිකාට ඇඳේ නිදා ගන්න කියලා මහ පොට ඇඟිල්ලෙන් පෙකණි ස්පර්ශ කළා. එහෙමයි ස්වාමීනි. ඒ පෙකණි ස්පර්ශ කරනකොටම කුසේ දරුවෙක් පිහිටියා. එහෙමයි. ඒ දරුවා තම මණ්ඩව්‍ය කුමාරයා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මිනිසුන්ට පේන්න ගියා බ්‍රහ්ම පතිනී කියන නාමය වැටුණා දිත්ත මංගලිකාරකාට. ඊට පස්සේ බ්‍රහ්මයාගේ පුතා කියන නාමය වැටුණා ඉපදුන මණ්ඩව්‍ය කුමාරයාට. පස්සේ ඔහු ඒ ප්‍රදේශයේ මහා අධිරාජ්‍යයක් විදිහට ඒ ප්‍රදේශයේ මහා බලවතෙක් විදිහට මහා රජ කෙනෙක් විදිහට බවට පත් වුණා අර මණ්ඩව්‍ය කුමාරයා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ තව කතාව දිගයි ඈ. ස්වාමීනි මේ යසෝදරාවද දිට්ඨමංගලිකාවද? දිට්ඨමංගලික යසෝදරා. එහෙමයි ස්වාමීනි. යසෝදරා. සසරේ වෙච්ච දේවල් ඉතින්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේ දැන් එතනත් අර පිකණී ස්පර්ශ කිරීමනේ. එහේ. එතකොට රජුරෝ කිව්ව දැන් ඔය ඔතන දෙකේම දැන් මව්පියන්ගේ එක්වීම උන්නේ නෑනේ. ඒතර දැන් ඔබ සූත්‍රයේ තියෙනවානේ කරුණු තුනක් ඕන කියලා. එහෙමයි. ඉතින් මෙතන කරුණු දෙකයිනේ. ස්වාමීනි ඊට පස්සේ දැන් නම් මේක ඔබතෝ කොටික ප්‍රශ්නයක්. එකක් හරි ගියොත් අනිත් එකට ප්‍රශ්නයක් එනවා. මේ ප්‍රශ්නේ ඔබ වහන්සේ කරා පැමිණියා. දැන් විසඳන්න ගෙවමු. ඊට පස්සේ මහරජාණනි භාග්‍යතුන් වහන්සේ මේ කාරණා වදාලා. ඒ තමයි මව් කුසක දරුවෙක් ඉපදෙන්න කාරණා තුනක් ඕන. ඒ තමයි මවයි පියයි එකතු වෙන්න ඕන, මව ඍතු වෙන කාන්තාවක් වෙන්න ඕන, ගන්ධබ්දය. ඒ කියන්නේ විඥානයක් උපතක් කරා එන ජීවියෙක් පැමිණෙන්න ඕන, විඥානයක් පැමිණෙන්න ඕන. ඊට පස්සේ ඒ වගේම මේ ජාතක කතාවල තියෙනවා සාම කුමාරයා ඉපදුනේ ඒ තාපසේ තාපසියාගේ මේ පෙකණී ස්පර්ශ කරලා කියලා. ඊළඟට මාතංග කුමාරයාගේ මණ්ඩව්‍ය කුමාරයා ඉපදුනේ එහෙම කියලා. එතකොට ඒකත් බුද්ධ ශාසනයේ තියෙනවා කියලා කිව්වා. ඒක ඒව ගැන සැක කරන්න එපා කිව්වා. ඊට පස්සේ කියනවා නාගසේනයන් වහන්සේ යම් කරුණකින් ප්‍රශ්නේ මනවින් විනිශ්චයකට යයිද මේක විසඳෙනවා නම් විසඳන විදියට ඔබ වහන්සේ විස්තර කරන්න කියලා. කියනවා මහරජාණනි මොකද්ද රජුරු අහලා තියෙන්නේ සංකිච්ච කුමාරයා ඉසිසිංහ තාපසයා කුමාර කස්සප තෙරඳුන් යන තිදෙන මේ කාරණයෙන් උපන්නා කියලා අහලා නැද්ද? කොයි ආකාරයෙන්ද ඉපදුනේ කියලා අහලා නැද්ද කියලා ඇහුවා. ඉසිලිංග තාපසයයි සංකිච්ච කුමාරයයි කුමාර කස්සප තෙරඳුයි ඉපදුන විදිය. මෙන්න මේක පුදුම සිද්ධියක් ඈ. කොහොමද ඇහුවා ඒ තුන් දෙනා ඉපදුනේ? ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම අහලා තියෙනවා ධර්මයෙන් ඒ තමයි ඒ ඉෂිසිංහ තාපසයයි සංකීර්ත කුමාරය ඉපදුනේ මුව දෙනක් ඍතු කාලේ තාපසෙක් මුත්‍ර හෙළන තැනට ගොස් සම්භවනම් ශුක්‍ර ධාතුව සමග මුත්‍ර පානය කළා. ඒ මුත්‍ර සහිත වූ සම්භවයෙන් සංකීච්ච කුමාරයා තිසිරිංග තාපසයාත් උපදුණා. උදායේ දැන් ඒ ඉෂිසිංහ තාපසයයි සංගීත කුමාරය ඉපදුනේ මෙහෙම. එහෙමයි ඒ තමයි වනේ තාපසෙක් තපස් රකිනවා. එතකොට ඒ තාපසයා ඉන්නවට මේ මෝ ඉන්නවා. එහෙමයි. දවසක් මේ තාපසයා එක තැනකට මුත්‍රා කරනකොට සමහර කොළ ගොඩක් උඩට මුත්‍රා කරන්න ඇති. මුත්‍රා කරනකොට මේ මුත්‍රාත් එක්ක ශුක්‍ර ධාතු පිට වුණා. එතකොට අර මෝන් ටික වටේට ආපු මොවන්ගේ ඍතුන මොහදෙනක් අර මේ මුත්‍රා ටික බිව්වා. එහෙමයි සාරා. ඒ ඒ මේ පානය කිරීමත් එක්ක කුසී මනුස්ස දරුගබක් ඇති වුණා. එහෙයි. පැහැදිලි නේද? ස්වාමීනි බුද්ධ කාලයේද ඒ කතාව මේ මේ දැන් ඉසිසිංග තාපසයේ කතාව මේ මේ මොකද්ද මේ බෝධිසත්වෝ මේ ඉපදුනේ බෝධිසත්වෝ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මම මේක තවත් විස්තර කරන්නම්. එහෙමයි. ඊට පස්සේ තියෙනවා මේ මේ බලන්න මේ දරුවෙක් ඉපදෙනවා නම් ඉපදෙන විදි. එහෙ ස්වාමීනි. දැන් අද කාලේ මේ ධාරක සම්පත්තියට තියෙන පිං ඇද ඇද ඇද ඇද හොය හොයා තමයි දරුවෙක් උපද්දවන්නේ. එහෙමයි මේ පිනෙන් පිරිලානේ දරුවෝ උපදිනවා. දැන් පිං හොය හොයා යන්න ඕන. ඉතින් ඒ නිසා මේ ඒ කාරණාවත් එක්ක මතක් වුණා. ඊට පස්සේ තව සිද්ධියක් වුණා. ඒ උදායි කියලා හාමුදුරු නමක් හිටියේ. ඒ හාමුදුරු ටිකක් මේ මේ 아무තු චරිතයක්. එහෙමයි ස්වාමී. ඒ හාමුදුරුව මහාන වෙලා ඒ හාමුදුරන්ගේ මේ බිරිඳත් මහාන වෙලා හිටියේ. ඉතින් දවසක් ගියා බිරිඳ මොන ගහෙන්. එහෙමයි. යනකොට ඒ ඒ අර උදායි හාමුදුරුව ඉඳගෙන ඉන්නකොට ඉස්සරහෙන් කිසි මේ මොකක්වත් නැතුව ඔය කකුල් දෙක දාගෙන ඉඳගෙන හිටියා. එහෙමයි. එතකොට ඒ ස්ත්‍රියගේ නොපෙනිය යුතු තැන් පෙනිලා ඒ භික්ෂුණියගේ උදායි හාමුදුරන්ට රාගසිත ඉපදලා ධාතු පිට වුණා. එහෙමයි. එතකොට ඒව ඊට පස්සේ මෙයා මොකද කළේ මේ අඳනේ උදායි හාමුදුරුව අරයටම දුන්නා මේක හොදපන් කියලා. එහෙමයි. එයා ඒක හොදන අතරේ මේ පිටවෙච්ච මේ සුඛ සම්භවය මේ මේ මේ මේකේ තියෙන මේ මේකේ තියෙන ටික මම කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ ආර්යයන් වහන්සේ මට දෙනු මැන්නව මම්ම සෝදාන්නේ මේ එකල්හි ඒ භික්ෂුණී ඍතු සමයේ සිටින්නේ ඒ සම්භවය නම් වූ ශුක්‍ර ධාතුවෙන් කොටසක් මුඛෙහි බහාගත්තාය කොටසක් සිය රහස් ප්‍රදේශේ බහාගත්තාය එයින් කුමාර කස්සප තිරිඳුන්ගේ උපත සිදුවේය යන කරුණ ලෝකේ පවසයි කියලා. නමුත් මෙතන වරහන් හස්සේ ලොකු ස්වාමීන් වහන්සේ විස්තරයක් දාලා තියෙනවා විනය පිටකයේ සූත්‍ර පිටකයේ එහෙම දරුවෙක් ඉපදුනා කියලා තියෙනවා. නමුත් ඒ ඉපදුන දරුවා කුමාර කස්සප කියලා සූත්‍ර පිටකේ විනය පිටකේ නම නැහැ. නමුත් මෙලින්ද ප්‍රශ්නේ තියෙන්නේ ඉපදුන දරුවා කුමාර කස්සප කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ කියනවා රජතුමනි ඔය වාගේ සිද්ධියක් වෙලා තියෙනවා කියලා පිළිගන්නවාද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා එහෙම වුණා කියලා. ඉතින් කියනවා මේ කරුණෙන් කුමාර කාශ්‍යපයා මේ කරුණෙන් ඒ ළමයා ඉපදුනා කියලා අදාහ ගන්නවා. රජතුමනි මෙහිලා ඔබ ඔය කොක පිළිගත්තනේ ඔය අතීතේ වුණා කියලා. ඒකෙන් බලවත් කාරණයක් ආවා ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි මොකද්ද ඒ කරුණ? ස්වාමීනි මැනවි මඩකොට පෝරු ගැසූ කුඹුරෙහි බීජ වැටි සැනකින් වැදෙන්නේය. එසේ මහරජාණන් එසේම ස්වාමීනි ඒ භික්ෂුණී ඉරිති වූවාහු සිය රුධිර වේගයේ සිඳී ලේ ධාතු සිටි කල්හි ඒ සම්භවයගෙන ඒ කලලෙහි බහා බහා දැම්මාය. එයින් ඇගේ ගැබ පිහිටියේය. මෙසේ එහි මෙකරුණ ප්‍රත්‍යයෙන් ඔහුගේ ඉපදීම වූයේය. කියනවා මේ ස්වාමීනි ඒක මෙහෙමයි කියනවා හොඳට සරසාර කුඹුරක බීජයක් දම්පු ගමන් පැලවෙනවා. ඒ වාගේ තමයි මේ භික්ෂුණිය ඍතු සමයේ ඉඳලා ඒ කලලේ මෝරලා තියෙන වෙලාවට අර පුංචි මේ ධාතු සම්භවය කියනොත් ගැබක් පිටනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා එසේම මහරජාණෙනි සම්භවයේ යෝනි ප්‍රවේශයෙන් ගැබ හටගන්නේ යන ඒ කරුණ පිළිගනිමි. මහරජාණෙනි ඔබත් කුමාර කස්සපයන් වහන්සේ මෙසේ මෞකස පිළිසිඳගත් බව පිළිගන්නවා නේද කියලා ඇහුවා. ඔව් පිළිගන්නවා කිව්වා. යහපති මහරජාණෙනි එකම අයුරෙන් මෞකසෙහි දැස ගැනීම ගැන කතා කරමින් මගේ විශේෂ පැමිණුණේය. මට අනුබල ලැබුණේය. එමෙන්ම අර මුවදෙන මුවදෙනුන් දෙදෙන ශුක්‍ර ධාතුව සහිත මුත්‍රා පානය කොට දරු ගැබ ලැබුවාය. ඔබ ඔවුන්ගේ මෞකුස පිරිසිදු ගැනීමත් පිළිගන්නවාද කියලා ඇහුවා. එසේ ස්වාමීනි මම විසින් යම් කිසිවක් අනුභව කරන මේකේ තියෙනවා මම ඒක පිළිගන්නවා කියනවා. එහෙමයි. මේකේ ඔන්න මේ පුදුම සහගත කාරණාවක් විස්තර වෙනවා. එහෙමයි. පුදුම සහගත කාරණාව ඒ තමයි මව විසින් යම් කිසිවක් අනුභව කරන ලද්දේද පානය කරන ලද්දේද කන ලද්දේද රස විඳින ලද්දේද ඒ සියල්ලෙහි සාරේ කලලයට බහිනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙයි. දැන් හොඳට තේරුම් ගන්න. එහෙයි. කලලයට බහිනවා. ඒ ස්ථානයට පැමිණ දියුණු වෙනවා. ඒ කියන්නේ එතන පෝෂණය වෙනවා. ඒ කියන්නේ මේ මෝරපු මේ මව් කුසක ඩිම්බයක් මෝරලා තියෙන අවස්ථාවක ඒ මව කන බොන දේවල් අර ඒ මෝරපු ඩිම්බියට බලපානවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ ජලය ගලන යන් නදීහු වෙද්ද ඒ සියලු ගංගාව මහා සමුද්‍රයට බසිති. එතැනට පැමිණ දියුණුවටපත් වෙයි. එසේම ස්වාමිනී නාගසේනයන් වහන්සේ මව විසින් යම් කිසිවක් අනුභව කරන ලද්දේද පානය කරන ලද්දේද කන ලද්දේද රස විඳින ලද්දේද ඒ සියල්ලේ සාරය කලලයට බසී ඒ ස්ථානයට පැමිණ දියුණු වෙයි. ඉතින් බුදුරජ නාගසේන මහරහතන් වහන්සේ කියනවා හරි හරි කියනවා. ආ මාගේ විශේෂයට ඔබ පැමිණියා කියනවා. මම කියන්න හිටපු එකට දැන් ඔබ ආවා කියනවා. ඒ තමයි මුඛයෙන් පානය කිරීමෙන් කරුණු දෙකක එක්වීමක් වන්නේය. මහරජාණෙනි සංකිච්ඡ කුමාරයාගේ ඉසිසිංහ තාපසයාගේ කුමාර කස්සප තෙරුන්ගේ මවකුස බැස ගැනීමත් ඔබ පිළිගන්නේද? එසේ ස්වාමීනි කරුණු දෙකක එකතු වීම ඒට ඇතුළත් වෙයි. කියන්නේ මවයි පියයි එකතු වීම කියන එක සිද්ධ වෙනවා අරකින්. අර කාරණාවෙන් සිද්ධ වෙනවා කියන එක තමයි දරා ගන්න ඕනේ. අර මුඛයෙන් ගැනීම තුල. එහෙමයි. ඒ දහස්. දැන් අර ඒ මුඛයෙන් අර ශුක්‍ර ධාතුව ගැනීම මෝරපු ඩිම්බියට බලපෑවක් කියන එක නෙමෙයි කියන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් මේ විදිහට ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. දැන් මේවා සාමාන්‍යයෙන් අපි අහලත් නැහැ ඉතින්. මේවා අපිට මේ වැහුණු කාරණා ස්වාමීන් ඒක තමයි දැන් මේ රාජ්‍යරුව විස්තර කරන නමුත් මේක රජතුමානේ මේ විස්තරේ කරන්නේ ඥාවිතේන මහරතනන්සේ අනුමත කරනවා. ඒතර ඒ කාලේ සමාජයේ තිබ්බනේ. එහෙමයි ස්වාමීන්. අපේ සමාජයේ තිබ්බ මහත්ය මේවා. අපේ තිබ්බ සමාජයේ තිබ්බේවා තමයි ඔන්න අම්මගේ බඩට දරුවා ආවට පස්සේ ඉස්සර ගැප් වෙලා හරක් තිබ්බා. එහෙමයි. ඒ ගැප් වෙලා හර තමයි බඩට ආවට පස්සේ ඒ ඒ බිරිඳ වෙන් කරනවා. ඒ කියන්නේ ස්වාමියාත් එක්ක එකට තියන්නේ නැහැ. ඒ කියන්නේ අබුසැමියන් විදියට ඇසිරෙන්නේ නැහැ දරුවා වාට පස්සේ. ඊවස නිතර ධර්මය අහන්න දෙනවා අනිත් අය ගරු කරනවා. ඉතින් ඒ වාගේ තියෙන අර අමුතු පරිසරයක්. මේ දරුවා දරු සම්පත වෙනුවෙන් මේ දරු සම්පත වෙනුවෙන්. ඒ කාලේ තිබ්බ අම්මා හිතන ඒවා, පතන ඒවා, අහන ඒවා බඩට බලපානවා කියලා. එහෙමයි. හරිද? එහෙම තිබ්බා. ඉතින් ඒ කාලේ තමයි සිංහල ජාතිය ඉපදුනේ මම ලංකාව ගැන කිව්වේ. ඊට පස්සේ දැන් ওই කාර ඊට පස්සේ උණු වතුර ටිකක් බොන්නේ නැහැ, ඇල් වතුර ටිකක් බොන්නේ නැහැ. හරියට පරිස්සමෙන් යන්නේ මේ මරාගෙන යකා වගේ ඉන්න මිනිහා දරුවා බඩට ආවට පස්සේ සංසිඳෙනවා. බොන මිනිහා දරුවා බඩට ආවට පස්සේ නතර කරනවා. එහෙමයි. කාණ්ඩ බොණ්ඩ නැති අයට අවතාරය කාණ්ඩ බොණ්ඩ ගෙනත් දෙනවා දරු සම්පත කියලා. මේ කුසදරු අම්මා කෙනෙක් පුදුම විදියට පූජනීය කළා. එහෙමයි. පුදුම විදියට පූජනීය කළා. ඉතින් නමුත් දැන් මං කියන්න ගියේ දැන් දැන් බලන්න කියලා. දැන් බඩේ දරුවා තියාගෙන චිත්‍රපට ටික බලනවා. නාට්‍ය බලනවා. හැම එකම තියෙන ප්‍රේම කතා, කාම කතා. එතකොට කන බොන දේවල්, අහන දකින දේවල් බඩට බලපානවා නම් අර දරුවාගේ කුසේ දරුවා ඉද්දී කාම සංඥා, කාම චේතනා, ප්‍රේම කතා ඔක්කොම අංශුවක් හරි අර බඩට බලපානවද නැද්ද මහත්තයා? බලපානවා ඕනිසානි බලපානවා. හොස්රයි. ඊට පස්සේ ඒ නිසා කුසේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කල්පනා කරන්න ඕන ගෙදර බැඳපු මිනිහත් එක්ක හරි කතා කරනකොට අපි දැන් තුන් දෙනෙක් ඉන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් තේරෙනවනේ ඉදිරියට පහළ වෙන සමාජයේ ගොඩාක් කාමාසත්ත්ව වෙන්නේ. එහෙමයි. ඊළඟට අසාමාන්‍ය කාම ආසාවල් වලින් යුක්ත වෙන්නේ. ඊළඟට නපුරු වෙන්නේ. මේ 아무තු ලෝකයකට යන්නේ මේ දරුවා බඩේ ඉඳින්මත් වෙච්ච දේවල්. අවසරයි ස්වාමී. ඉතින් ඒකයි මහත්තයා මම කී කිය හිටියේ මේ බඩේ දරුවෙක් ඉද්දින් අම්මා කල්පනා කරන්න ඕන දැන් තුන් දෙනෙක් ඉන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් මම නම් හිතන්නේ මේ වගේ යුගයක් ආයේ හදන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් මේ තියෙන දේවල් අපි කියනවා. අනේ ස්වාමීනි අර ඔබanse දැන් අපිට මතක් කළා අර ගැප් පෙළහැර පිළිබඳව අනිත් වටපිටාවේ පිරිස සූදානම් වන ආකාරයේ දරුවා පිළිගන්න. ස්වාමීනි අද දවසේ ওই කාරණාව දැන් අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙන්න සූදානම් වෙනකොට ඒ දරුව පිළිගන්න අපි කොහොමද සූදානම් වෙන්නේ? දොස් වෛද්‍යවරු, හෙදියන්, සම්පෞලි සමාජිකයන් නැත්නම් රටේ මිනිස්සු අපි මේක ප්‍රමාණවත් විදිහට කරනවාද ස්වාමීන් වහන්සේ? ඒ ගැන අපිට ඇත්තට ඒ ප්‍රශ්නේ නම් මට අද කාලේ දරුවෙක් හම් වෙනකොට පරිසරය කොහොමද කියලා නම් ඇත්තටම මට නම් දන්නේ මම නම් දන්නේ. මට පුංචි කාලේ මතකයි. පුංචි කාලේ අපේ ගෙවල් වල අපේ ගම් වල කවුරු හරි කවුරු හරි අක්කා කෙනෙකුට ඔන්න භවික ලැබෙන්න ඉන්නකොට ඔන්න ගමේ කට්ටිය කෑ අපේ අම්මලා මොන කෑම ගෙනියනවා අනිත් අය කෑම ගෙනියනවා එහෙම තියෙනවා යාලට ගරු කරනවා හැම වෙලාවෙම පරිස්සමෙන් ආමනාප තරහ වෙලා ඉන්න අය හොඳ යාළු වෙනවා ඉතින් ඒ වගේ අමෝතු ගෞරවයක් ස්වාමිනේ මවට කරුණාව ලැබෙන්න ඕනේ සමස්ත සමාජයේ කරුණාව ඉතින් දැන් මෙහෙම හිතන්නකෝ දැන් මම මම මගේ අම්මගේ කුසේ ඉඳිද්දී එතකොට අපේ ගමේ කෙනෙක් හිතුවා කියන්නකෝ ආන් අර අර අර දුවට බබෙක් ලැබෙන්නේ ඉන්නවා කියලා හිතලා කෑම ටිකක් හදලා ගෞරවයෙන් හරිද කෑම ටිකක් ගිල පෝෂණය කළා. අද මම එහෙනම් මේ මම මේ බණ කියනවා අහගෙන ඉන්නකොට එයා ඒ කෑම දුන්න කෙනාට කොච්චර සතුට වෙන්න පුළුවන්ද? ওই දරුවා බඩේ ඉඳින් මං ඒ දරුවට මේ අම්මට ආහාර ටිකක් දුන්නා කියලා. මොකද ඒ අම්මා කන ආහාරෙන්නේ බඩේ මේ දරුවා වැඩෙන්නේ. එහෙමයි. පෙෂණියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. නේද? ආනේ ඒකයි සමහරවිට ගම්වල බබාලා ලැබෙන අම්මලා ඉන්න ඔය කුසේ ඉන්න දරුවා අනාගතේ ලොකු යහපතක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ස්වාමීනි. ආන් අයගේ දුක තුනී කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමාජයට ආලෝකයක් දෙන කෙනෙක් වෙන්න පුළුවන්. රටට නායකයෙක් වෙන්න පුළුවන්. ඊළඟ බොහෝ දෙනාගේ අස්පාදන කෙනෙක් වෙන්න පුළුවන්. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. සමාජ ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. මහා ගුණවන්තයෙක් වෙන්න පුළුවන්. හාන්තුරුණාවක් වෙන්න පුළුවන්. මේ කුසේ ඉන්න දරුවා. ඉතින් ඒ නිසා මේ ඒ ඒ කරුණ. ඉතින් මේ මේ අපි ඉදිරියට යන් මේ කාරණාව. ඊට පස්සේ කියනවා මහ මහරජාණනි සාම කුමාරයාත් මණ්ඩව්‍ය කුමාරයාත් කරුණ තුනක එක්වීමට ඇතුළත් වූහ. කලින් මෙහි ඇත්තේ එක් ක්‍රමයකි. එහි කරුණ ඔබට පවසෙමි. දැන් අර අර විදිහට දැන් ඔන්න දැන් තේරුණානේ අර මේ මුත්‍රා බීවා බීවට පස්සේ දරුවා ඉපදෙනවා කියන එක ඒක අර මොකේට මේ කරුණු තුන යෙදුණා කියලා තේරෙනවා. කියන එක තියෙනවානේ. එහේ. හරිද? එහෙමයි. ඊට පස්සේ දැන් විස්තර කරන්නම් කිව්වා අර පෙකණී ස්පර්ශ කිරීම මොකද්ද කියලා. මේව දැනගන්න එක වටින්නේ නැද්ද? අනේ එහෙමයි. මේ මේවා මේ වාගේ දේවල් ලෝකේ තිබ්බා කියලානේ. එහෙමයි. හරි උපකාරයි. තියෙනවා මේ තියෙනවා මහරජාණෙනි දූකුල තාපසයාත් පාරිකා තාපසියත් යන දෙදෙනා අරණ්‍ය වාසයට ගියා. ඒ විවේකයෙන් වැසීමට උත්තමාර්ථයේ සෙවීමට තාපස ජීවිතයේ උතුම් බව හොයන්න හොයන්න මේ දෙන්න ගියේ. ඔවුන්ගේ තපතේ ජසින් බ්‍රහ්ම ලෝකේ තෙද ගැන්නුණා කියනවා. ඒ කියන්නේ ඒ අය වනයේට ගිහිල්ලා රැකපු බඹසර රැකපු බඹසර ඊළඟට රැකපු සීල තේජසට බ්‍රහ්ම ලෝකේ දක්වා තේජස පැතිරිලා ගියා. ඒතර බලන මහත්තයා ගුණයක් වඩනකොට කෙනේ ඒකේ තේජස ඉහළට පැතිරිලා යනවා. අපිට පේනුනේ නැතුණාද? අද කාලේ මිනිස්යාට ගුණ තේජසක් පේන්නේ කොච්චර ගුණවන්තයන්ට ගරහනවද? ගුණවන්තයන්ට ගරහන ඒ මහා පාපී ස්වභාවය දෙන්නේ මේ මනුස්ස ලෝකේ. දිව්‍ය ලෝකේක නෑ. ඇයි දැන් අද කාලේ මේ සීල් ගුණවත් සීල් ගුණ දන් රකින ධර්මයේ කියා දෙන ඊළඟට බුද්ධ ශාසනයේ උන්නතියට අවංකවම කටයුතු කරන භික්ෂුන් වහන්සේලාට කොච්චර මේ මේ අසත්පුරුෂයෝ ගරහනවද? එහෙමයි ස්වාමීනි. ඒ හේතුව ඒ අසත්පුරුෂයන්ට ඒ තේජස පේන්නේ නමුත් දෙවියන් සහිත ලෝකයන්ට සීල් ගුණ දන් රකින ඊළඟට දහම් දහමෙන් සැනසුන ජීවිතවල තේජස පේන්නේ දෙවිවරුන්ට. එහෙමයි. ඉතින් දෙවියන්ට බ්‍රහ්ම ලෝකේ දක්වාම තැතිගත්තා කියනවා. එකල්ලි ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ දිනපතා උදෑසන සවස වුන්ට උපස්ථානෙ පිණිසෙයි. බලංග ඒ ශක්‍ර දෙවියන්ට එන්න සිද්ධ වුණා උපස්ථාන කරන්න. උදේට හවසට ඇවිල්ලා පෑන් තියලා උපස්ථාන කළා යනවා සක්දෙවිඳු. නයි. ස්වාමිනේ බඹසර බඹසරත් තාප තපසත් කෙලිස් දැවීමත් ඊළඟට සමාධි භාවනාවත්. එහෙමයි. ඊට පස්සේ ඒ සද්දෙවිඳ ඔවුන් කෙරෙහි ගෞරවයෙන් මෙසිත පතුරවන්නේ අනාගතයේ දෙදෙනාගේම ඇස්පෙනීම නැති වෙන බව දැනගත්තේ. ශක්‍ර දෙවිඳුරය දැනගත්ත අනාගතයේ මේ දෙන්නාගේ ඇස්පෙන්නේ නැතු වෙනවා. එහේ ස්වාමීන්. බවත්නි මා ඊට පස්සේ ශක්‍ර දෙවිඳුරයා ඒ දූකුල තාපසයාටත් ඒ වගේම පාරිකා කියන තාපසියටත් කිව්වා බව මේ තියෙන සාම කුමාරය කතාව මේ. එහෙමයි ස්වාමීන්. බවත්නි මාගේ එකම වචනේ අසන්ට එක පුත්‍රයෙක් උපද්දවන්න. ඒ දරුතමේ ඔබට උපස්ථාන කරනවා. ඔබට පිහිට වෙනවා. ඊට පස්සේ තාපසයයි තාපසයයි කිව්වා කෝසිය. කෝසිය කියන්නේ සක්දෙවිඳුන්ට. කෝසිය කම් නැ වැඩක් නැහැ. මෙමඳ දෙයක් ආයේ කියන්න එපා. ඔයාගේ කතා අපිත් එක්ක කියන්න එපා කියලා කිව්වා. සක්දෙවිඳුගේ වචන පිළිගත්තේ නැහැ. ඒත් අනුකම්පා ඇති ශක්‍ර දේවේන්ද්‍රයා දෙවෙනි වතාවටක් කිව්වා බවත්නි මගේ එකම මං කියන එකම දෙයක් කරන්න. ඒ කියන්නේ එක පුතෙක් උපද්දවන්න ඒ දරුවා ඔයාලට උපස්ථාන කරයි. එහෙමයි. තුන් ඊට පස්සේ කිව්වා කෝසිය දැන් කිව්වා. ආපහු එපා ওই කතාව කියන්න. අපි Brahmachariයයි. ඊට පස්සේ ආපහු කිව්වා. අනේ එක දරුවෙක් උපද්දවන්න කියලා. මහත්තයා පුදුම කතාවක් කියනවා. මෙන්න මෙන්න කතා. කියනවා ඔබ අපව අනර්ථයේ නොඉඳිය යුතුය. ඔය වල් කතා කියන්න එපා. කවදා නමුත් මේ කය බිඳෙන්නේ නැද්ද කියලා හෝ. අනාගතේ අපිට උපස්ථාන කර කර මේවා රකින්නේ. ඇයි අනාගතේ අපි මැරෙන්නේ නැද්ද කියලා හොවා. බින්දෙන සුභායෙන් යුතු මේ කය බිඳී ඒවා. පොළොව දෙදරලා ගියත්, කඳු සිකිර වැටි ගියත්, අහස පැලී ගියත්, සඳහිරු වැටිලා ගියත් අපි නම් කිසිදා මෛතුන්‍ය සේවනයේ දෙන්නේ නැහැ ඔබ අප ඉදිරියට යලි ආපහු අපි ඉස්සරහට එන්න එපා කියෝ. අප වෙත ඔබ ඔයා ඔබ මෙච්චර කාලයක් උපස්ථාන කරලා ඕක දැහුව අපිට අපිත් කතා කරන්නේ. ඒ නිසා ඔය වාගේ ඔබ අපිට අනර්ථය කරන කෙනෙක් කියලා තේරෙන්නේ කිව්වා. අහස පැලිලා ගියත්, පොළොව පැලිලා ගියත්, හිරුසඳු පැලිලා ගියත් අපි මෙවුන්දන් සේවනයේ අඹසැමියන් විදිහට ඉන්නේ නැහැ කිව්වා. මේ කතාව කියන්නේ මහා කස්සපයන් වහන්සේ. අවශ්‍යයි. අනේ අවශ්‍යයි සම්. ස්වාමීනි බ්‍රහ්මලෝකේ නම් ස්ත්‍රිය නැහැ කියන කාරණාව අපි දන්නවනේ ස්වාමීනි. ඉතින් නමුත් මේ ස්ත්‍රිය සමීපයේම දෙදෙනාම මේ ස්ත්‍රිය ඉතින් මේ විදිහට අතීතයේ මේ මේ පාරා මේ පාරි පාරිකා තාපසිය බද්දා කාපිරාන. එහෙමයි ස්වාමීනි. එදුන මේ විදිහට තපස් රැක්ක සංසාරයකට තපස් රැකපු ඒ මහා කස්සපේනුයි බද්දා කාපිලානි මේ ජීවිතයේ අවුරුදු 12ක් එක ඇඳේ Brahmachariව හිටියා කියන එක පුදුමයක් නෙවෙයි. නිවන් දකින ජීවිතේනේ. එහෙමයි. මේ බලන්න හරි පුදුමයි නේද? බඹසර කියන එක. එහෙමයි. අද කාලේ සාමාන්‍යයෙන් ෆෝන් එකක් ළඟ තියාගෙන බේරිලා ඉන්න බෑනේ. එහෙමයි ස්මාර්ට් ෆෝන් එකක් ළඟ තියාගෙන බේරිලා ඉන්න බෑ. එතකොට බිරිඳක් ළඟ තියාගෙන කෙසේනම් බේරෙන්නද? ඉතින් සමහර ජීවිත මේ ලෝකේ සමහරට උපෝසත දවසත් හරියට ගත කරන්න බෑ සමහර අයට. ඉතින් මේ වගේ අමෝතු ලෝකයක්. ඉතින් ඒ අස්සේ බලන්නකො මේ මේ අවුරුදු ගණනාව සමහරට මේ අවුරුදු දහස් ගණන් ආයුෂ තියෙන කාලෙ වෙන්න ඇති. එකට මේ තපස් රකින්න මේ ඔය මේ කුටිවල සද්දවිඳුත් ඇවිල්ලා කියනවා එකට ඉන්න කියලා. සද්දවිඳුත් ඇවිල්ලා කියනවා. කියද්දිමුත් කියනවා ඉර හඳ පැලිලා ගියත් මහ පොළොව දෙබෑ වුණත් අහස පැලිලා ගියත් අපි නම් මෙවුන් දන් සෙවිනේ දෙන්නේ නැහැ කියන්නේ. එහෙමයි. කියනවා සක්‍රිය උඹ ආයෙ එන්න එපා කියනවා අපි ළඟට. එහෙමයි. ඊට පස්සේ මෙන්න සරණ යන්න මහා කස්සපයන් වහන්සේ. මහා කස්සපයන් වහන්සේගේ පවිත්‍ර බඹසරට নমස්කාර වේවා. ඉතින් පින්වත්නි පින්වත් මහත්තයා සක්‍ර දේවේන්ද්‍රය අතුරුදහන් වෙලා ගියා. ආයේ සක්‍ර දේවේන්ද්‍රය ඇඟිලි බැඳලා කිව්වා. ඉතින් මාගේ වචනේ කරන්ට ඔයාලා කැමති නැත්තම් මං වෙනුවෙන් එක දෙයක් කරන්න කිව්වා. මට අනාගතේ යමක් පේනවා. ඒකයි මේ කියන්නේ කිව්වා. ඒ තමයි කිව්වා තාපසයේ ඍතුව ඍතුවන මල්වර වන්නේද එකල්ලි ස්වාමීනි දකුණු අතෙහි ඇඟිල්ලෙන් නාඹිය පරාමර්ශනය කළ මැනව. එයින් ඇය ගැබ් ගන්නේය. මව් කුසේ ඉපදීම පිණිස මෙසේ කරුණ එක්වන්නේය. කෝසිය ඒ වචනේ කරන්ට හැකි වෙමි. එපමණකින් අපේ තපස නොබිදෙන්නේ. කිව්වා සක්දෙනි දුනි ඒ දේ කරන්න පුළුවන් ඒකෙන් අපේ තපස බින්දෙන්නේ නැහැ කියලා. එහෙමයි. ඒ වෙලෙහි දේව භවනේ කුසල් මුල් බලවත් වූ ආයුෂ ගෙවි ගිය ඉදින් ශක්තිති කුලෙහිවත් කැමැති තැනක ඉපදීමට හැකියාව ඇති දිව්‍ය පුත්‍රයෙක් සිටියේය. එහෙමයි. දැන් මෙහෙමයි පිටිනිය අත ගැවටත් හරියන්නේ නැහැ මන්තයා. දැන් මේකේ තියෙනවා ඒ වෙලාවේ ශක්තිවිඳු දැක්කා ආයුෂ විරිච්ච මහා බලවත් දිවි රාජය. ඕන තැනක කැමැත්තෙන් උපදින්න පුළුවන්. ඒ ඒ වගේ අය කොහොමද ඉපදෙන්නේ? කියන්නේ Taman කැමති අම්මා කෙනෙක්ගේ බඩට යන්නේ කොහොමද කියලා මේ ඉස්සරහට විස්තර වෙනවා. ඒකයි මම කිව්වේ මේ දේශනාව අනිවාර්යෙන් අහන්න කියලා. එහෙමයි ස්වාමීනි අවශ්‍යයි. එහෙයි. ඊට පස්සේ විස්තර කරනවා මේ සක් දෙවිඳු ඒ දිව්‍ය පුත්‍රයා ළඟට ගිහිල්ලා කියනවා දිව්‍ය පුත්‍රය නිදුකානිනී මෙහෙන්න. යම් කරුණකින් ඔබට උපස්ථාන පිණිස මම කැමැත්තෙම්ද ඒ හේතුවෙන් ඔබට උදා වූ දවස සුප්‍රභාතයක් වේවා. ඒතොද සම්දෙවිඳෝ මෙච්චර යටහත් පහත්ව කතා කරනවා කියන්නේ දිවිරාජය මහ බලවත් කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඔබේ අර්ථයේ සිද්ධියට පැමිණේවා. ඔබට රමණීය වූ අවකාශයක වාසය කරන්ට ලැබෙනවා. සුදුසු කාලයේ ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. සුන්දර ගුණ ඇති මව්පියන් විසින් පෝෂණය කරන කරන්ට මව්පියෝ පෝෂණය කරන්න ඔබට ලැබෙනවා. එන්න මගේ වචනේ අහන්න. දෙවනුවත් තෙවනුවත් අත් දෙක ඔළුවේ තියාගෙන මේ හිස අත් බැඳ ඉල්ලා සිටියේ. අර දෙවියා ළඟ දන ගහලා සක්‍ර දේවේන්ද්‍රයා කිව්වා අර අම්මගේ තාත්තගේ කුසී උපදින්න කියලා. එහෙමයි ස්වාමී. මහ බෝසතාණන් වහන්සේට ආරාධනා. ඒ දිවි රාජයා මහ බෝසතාණන්. එහෙමයි ස්වාමී. ඊට පස්සේ දිව්‍ය පුත්‍රයා අහනවා නිදුකාණනි මේ කවර කුලයක්ද? ඔබ යලි යලි නිතරම ඔච්චර වෙනස්නේ දෙදෙව්ලොවට අධිපති සම්දිවිඳු මාළඟ දන ගහලා ඉල්ලා ඉල්ලා හිටින්නේ කවුද යම්මයි තාත්තයි කියලා ඇහුවා. එහෙමයි. ඊට පස්සේ තුවා ඒ දූ කුල තාපසයාත් පාරිකා තාපසියා. ඊට පස්සේ කිව්වා අර බ්‍රහ්ම බඹසර රකින්න අය කැමති වුණා. ඉතින් යහපති නිදුකාණනි ඔබගේ යම් කැමැත්තක් ඇද්ද එසේම වේවා. නිදුකාණනි මම පතන කුලෙහි උපදින්නේ නම් කවර කුලයක උපදින්නේ උපදින්නේම්ද? බිත්තරෙන් හෝ ජලාබුජයෙන් හෝ සංසේදයෙන් හෝ ඕපාතිකෙන් හෝ වේද? නිදුකාණෙනි ජලාබුජ යෝනි උපන්න මැනව. කියන්නේ ඉපදෙන ක්‍රම හතරක් තියෙනවා. කුල හතරක් කියලා නේද ස්වාමීනි? කුල හතරක් තියෙනවා. එකක් අණ්ඩජ. අණ්ඩජ කුලය කියන්නේ බිත්තරයක් ASCII උපදිනවා. එහෙමයි. කුකුල්ලෝ ඊළඟ මොනරු. එහෙමයි. ඊළඟට ওই සත්තු බිත්තරක් උපදින සත්තු. ඊට පස්සේ අණ්ඩජ ජලාබුජ කියලා කියන්නේ අම්මා කෙනෙක්ගේ බඩේ. එහෙමයි. මව් කුසක උපදින එක තමයි ජලාබුජ. සංසේදජ කියලා කියන්නේ තෙත් පරිසරයක උපදිනවා. මාළු කුණු වෙනකොට උපදින්නේ. එහෙමයි. ඒ කුණු වලවල් වල සත් උපදින්නේ. එහෙමයි. ඒකට කියනවා සංසේදජ. තෙත් පරිසරයේ. තෙත් තෙත් තෙත් කුණු පරිසරයක උපදිනවා. ඊට පස්සේ ඕපපාතික කියලා කියන්නේ ওই ක්‍රම තුනෙන් තොරව උපදිනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ උපපාදක කියන්නේ ඉබේ හට ගන්නවා කියලානේ. ඉබේ හට ගන්නවා කියන වචනේ ගැලපෙන්නේ නැහැ. ඇයි ඉබේ හට ගන්නවා කියලා එකක් නැහැ නේ. ඔය හේතුඵල ධමන්නේ තියෙන්නේ. එතකොට හරිම අර්ථකතනිය තමයි ඕපපාතික කියන එකට අර ක්‍රම තුනෙන් තොර උපදිනවා. ඒ කියන්නේ විත්‍රයක් ආසේ උපදින්නෙත් නැහැ, මව කුසක උපදින්නෙත් නැහැ, තිත් පරිසරයක උපදින්නෙත් නැහැ. ඒ තුනෙන් තොර උපදිනවා. දෙවියෝ උපදින්නේ, නිරේ නිරිසත් උපදින්නේ, ඊළඟට പ്രേත යෝනි උපදින්නේ. ඒ විදිහට. ඉතින් ඇහුවා මම කොයි විදිහටද උපදින්න ඕන කියලා. ඊට පස්සේ කිව්වා ඔය අම්මගේ කුසේ ජලාබුජ උපතක් ගන්න කිව්වා. එකල්ලි සද්දවිඳු තෙමේ උපදින දවස ගණන් කොට දූකුල්ල තාපසයාට දැනුම් දුන්නේ. උපදින දවස හිත හිතා හිටියා. ඒකවල තාපසයාට කිව්වා අහවල් දවසේ සද්දවිඳු දැක්කා. අහවල් දවසේ ඒ තාපසයේ ඉරිතු වෙනවා. අන්න එදාට දකුණු අතේ ඇඟිල්ලේ නාඹිය පිරිමදෙන්න කියලා කිව්වා. ඉතින් ඔන්න මහරජතුමනි ඒ තාපසය යුතුව මල් වරුවාය. දේව පුත්‍රයා දෙහි පැමිණ සිටියේය. තාපස දෙමේ දකුණතේ ඇඟිල්ලෙන් තාපසයේගේ නාභිය පිරිමැන්දේය. මෙසේ කරුණ තුනක එක්වීම සිදු වූයේය. නාභි පරාමර්ශණයෙන් තාපසයේගේ සිතේ රාගය උපන්නේය. නාභි පරාමර්ශණයෙන් හටගත් ඒ රාගය පිළිබඳව ඔබ කාමසේවනයේ නොකල දෙයක් වශයෙන් නොසලකනු මැනව. සිනහ පහල කිරීමත් එක් කරුණකි. කතා කිරීමත් එක් කරුණකි. සිතින් සිතා බැලීමත් එක් කරනකි. කලින්ම රාගයාගේ උපත පිණිස හත්තාදිය වැළඳ ගැනීමත් එක් කරනකි. මෙසේ කරුණු රැස්වීමෙන් මව් කුසෙහි බැස ගැනීම සිද්ධ වෙයි. එහෙමයි ස්වාමීන්. ඉතින් ඒවා කියවලා තේරුම් ගන්න ඒ ඒ කාම සේවනයක් කියන එක සිද්ධ වෙන විදි කියන්නේ. රාගසිත ඇති වුණා කියලා. රාගසිත ඇති වුණා කියනවා. පෙකිනී ස්පර්ශ කරනකොට. එතකොට ඒ විදිහට රාග සහිතව සීනහා වීම, කතා කිරීම, වැළඳ ගැනීම, ඒ ඔක්කොම මේ දරුවෙක් උපදින්න ඒ හේතුවක් විදිහට සලකනවා. හේතු සකස් කරන අදසක් එහෙමයි. ඉතින් මේවා ඉතින් මේක පුදුම දෙයක් ඉතින්. එහෙමයි. ඊට පස්සේ මහරජාණනි කාමසේවනේ නොකලද පරාමර්ශණේනොත් ගැප් ගැනීම වෙයි. මහරජාණනි ගින්නක් දැල් වෙන කල්හි පරාමර්ශණේ නොකළ නමුත් සමීපයට පැමිණ සීතල නැති වෙයයි. එහිම මහරජාණෙනි කාමසේවනේ නොකලද පරාමර්ශනිනුත් ගැප් ගැනීම වෙයි. දැන් ගින්දරක් අරහින් දැල් වෙනකොට ළඟට යනවා. නමුත් ගින්දර ඇඟේ ගෑවිලා නැහැ. නමුත් රස්නේනවද නැද්ද? රස්නේනවා ස්වාමී. පරිද්දෙන් තේරුම් ගන්න ඕනේ. ඒ පරිද්දෙන් කාමසේ <laughs> මව්පියන්ගේ අභ්‍යන්තර කාමකව එකවිත වීමක් නොවුනත් ඒ මේ නාඹිය පරාමර්ශනේනොත් ඒ අදාළ දේ සිද්ධ වුණා කියන්නේ. එහෙමයි ස්වාමී. මහරජාණෙනි සත්වයන්ගේ ගැබ් ගැනීම සිව් ආයුරකින් සිද්ධ වෙයි. කර්ම වශයෙන් සිද්ධ වෙනවා, යෝනි වශයෙන් සිද්ධ වෙනවා, කුල වශයෙන් සිද්ධ වෙනවා, ආයාචන වශයෙන් සිද්ධ වෙනවා. එනමුත් මේ සියලු සත්වෝ කර්මයෙන් උපන්නාහුය. කර්මයෙන් නිපන්නාහු වෙති. එහෙමයි. සියලු සත්වෝ කර්මානුරූප උපදින්නේ. නමුත් කර්මේනොත් උපදිනවා යෝනි වශයෙන්ොත් උපදිනවා කුල වශයෙන්ොත් උපදිනවා ආයාචනා වශයෙන්ොත් උපදිනවා ඒ උපදින ආකාරය උපදින ආකාරය මේක හරිය වැදගත් මහත්ය මේවා තේරුම් ගන්න ඉන්න එක මොකද මේ දරුවෝ නෑ දරුවෝ නෑ සමහර වෙලාවට දැන් මම මේක කියවගෙන යනකොට මතක් වුණේ සමහර අය අපිත් එක්ක ඇවිල්ලා කතා කරලා තිනවා ඊළඟට අපි ඉගෙන ගන්න කාලේ අපි ඉගෙනගෙන තියෙන විස්තර තියෙනවා. ඒ තමයි සමහර අය දරුවන් ලැබෙන්නේ නැති වෙන්න උපත් පාලන කරනවා. නමුත් එහෙම කළාට සමහර කාලයකට කුසේ දරුවෙක් බිහි වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට එයාලා ඒකට මොන කරුණ කිව්වන් දැන් මෙතන තියෙනවා ඒ ශාරීරික පරාමර්ශණය කිරීම සිනහා වීම ඊළඟට වැළඳ ගැනීම ඒ ආදී ඊළඟට ඒ කාමුකව කතා බහ කිරීම ඒ ඒ ඒ තුලිනුත් ඒ මව්පියන්ගේ එක්වීම කියන එකට කරුණ වේදෙනවා කියලා. උත්පත්ති පිණිස උත්පත්ති පිණිස ඒ කරුණ වේදෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට විස්තරයක් වෙනවා මහරජාණෙනි මේකේ විස්තර කරනවා මේ කරුණ හොඳට අහගන්න ඕන. ඒ තමයි කර්ම වශයෙන් සත්වයන්ගේ ගැප් ගැනීම වන්නේ කෙසේද? මහරජාණෙනි කුසල් මුල් බලවත් වූ සත්වයෝ ඉදින් යම් තැනක උපදින්න කැමති වෙත්නම් මේ බලන්න කර්ම වශයෙන් උපදින හැටි දැන් මං කියවනේ අර දැන් මේ අර සාම කුමාරයාගේ අම්මාගේ අම්මයි තාත්තයි ඒ තාපසයා මේ තාපසේගේ පෙකණිය මහ පොටැඟිල්ලෙන් ස්පර්ශ කරනකොට ඒ උපදින්න ඕන දරුවා දෙවියා අහසේ ඉන්නවා. එහෙමයි. දැන් ඇත්තටම මහත්තයා මටත් ඉස්සර තිබ්බා හැඟීමක් කතාවක්. ඒ කියන්නේ මම හිතුවා දැන් අම්මලා දරුවෝ පදනවනේ. අනේ කොහෙන් අර දෙවියෙ චුත වෙලා එන්න එන්න කියලා. ඉතින් මම වචනයක් ඔකට කියලා තිබ්බේ නෑ. නමුත් මම හිතුවා එහෙම දෙවරු එහෙම බලාගෙන ඉදී ධම්ම කෙනෙක්ගේ බඩට එන්න කියලා මම හිතුවා. නමුත් ඇත්තට මේක සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ මෙහෙමයි මහත්තයා. ඔන්න ඒකට උපමාවක් වෙනවා. එහෙමයි. ශාස්ත්‍රීය මහසාර කුලේ වේවා බ්‍රාහ්මණ මහසාර කුලේ වේවා ගෘහපති මහසාර කුලේ වේවා දෙවියන් අතර වේවා ආණ්ඩජ යෝනී ජලාබජ යෝනී සංසේද යෝනී ඕපාතක යෝනී වේවා උපත ලැබිය ලබන්න පුළුවන් කියනවා බලවත් වූ සත්වයෝ ඉන්නවා කියනවා ඒක මෙහෙමයි කියනවා. මහා ධනෙ තියෙන කෙනෙක් ඉන්නවා කියලා. රන් රිදී මුතු මැණික් වස්තුව තියෙන කෙනෙක් ඉන්නවා. එයාට යම්කිසි ඥාතියෙක් හරි දාශයෙක් හරි කුඹුරක් හරි ඉඩමක් හරි ජනපදයක් හරි එයා මනසින් කැමති වෙනවා නම් ඔහුට ඒවා දැන් ඉඩමක් කැමති නම් එයා ඉඩම් දෙක තුනක් එයාට ගන්න පුළුවන්. ඇයි හේතුව? එයා ධනවත් නිසා. ඒ නිසා ඕනම උප්පත්තියකට යන්න පුළුවන් තරම් මහා පුණ්‍යස්කන්ධයක් තියෙන දෙවිවරු ඉන්නවා. ඒ දෙවියන්ට කැමති දැනක උපදින්න පුළුවන්. ස්වාමීන් එතකොට අපේ මහසෑය ළඟට හරි ගිහිල්ලා අපේ අම්මලා අපච්චිලා අන්න ඒ ඒ ඒක දැන් ඉදිරියට විස්තර කරනවා මම කියන්නේ ඒකයි දැන් දරුවන් නැති අම්මලා දරුවෝ පතන අය මේ කරුණ හොඳට අහන්න මම කියන ඒවා තේරෙන්නේ නැත්නම් මං කියන ඒවා තේරෙන්නේ නැති අය ඉන්නවනේ ඕනතරම් ඉතින් ඒ නිසා ඒ කියන්නේ එක එක්කෙනා කියන දැන් ඇත්තටම අම්මාට නම් යමක් පැහැදිලිව තේරෙනවා දැන් ලොකු ස්වාමීන් වහන්සේ අපිට කිව්වම. ඉතින් ඒ අපි ලොකු ස්වාමීන් වහන්සේට තියෙන ගෞරවය උන්වහන්සේගේ දහම් විග්‍රහය ඒ අර්ථ නිපත්‍ය ඉතින් ඒවත් එක්ක අපිට තේරෙනවා. ඉතින් ඒ වගේ සමහර සමහර කෙනෙකුට ඒකෙන් ඒ ඒ කෙනාගෙම අහන්න ඕන. ඊළඟට තමයි දැන් සමහර අයට අපි කියන ඒවා තේරෙනවා. තව සමහර අයට අපි කියන එකක් තේරෙන්නේ නැහැ. ඒකට ඒ සමහර අයට කියවන්න ඕන. ඉතින් ඒ නිසා මේ දෙවෙනි පොත් වහන්සේ කියවන්න. කියවලා දැන් මේකේ තියෙනවා අන්න ඒ වගේ තමයි කියනවා කුසල් මුල් බලවත් වූ සත්වයන්ට ඉතින් යම් තැනක උපදින්න කැමති වෙත්නම් ශාස්ත්‍රීය මහාසාර කුලයක වේවා බ්‍රාහ්මණ මහාසාර කුලයක වේවා ගෘහපති මහාසාර කුලයක වේවා දෙවියන් අතර වේවා ආණ්ඩජ යෝනී වේවා ජලාඹජ යෝනී වේවා සංසේද යෝනී වේවා ඕපාතික යෝනී වේවා උපත ලැබීමට පුළුවන් කියනවා මෙසේ කර්ම වශයෙන් සත්වයන්ගේ ගැබ් ගැනීම සිද්ධ වෙනවා කියලා කියනවා විශේෂ උපතක් නේ ඉතින් ඒ නිසා දෙවියන්ට පුළුවන් බලවත් දෙවිවරු ඉන්නවා කැමති අම්මා කෙනෙක්ගේ කුසට යන්න පුළුවන්. හැබැයි මේක කරන්න පුළුවන්නේ බලවත් අයට විතරයි. එහෙමයි. බලවත් නෙවෙයි කුමන කාරණාවෙන්ගෙන් බලවත් වෙන්න ඕනේ. ඔව් මේ කුසල් වලින්. <laughs> කුසල් වලින් පින් බලෙන් බලවත් දෙවිවරු ඉන්නවා. එහෙමයි. ඉතින් ඒ අයිට පුළුවන් කැමති තැනක උපදින්න. ඇත්තටම සාමාන්‍යයෙන් හොඳට දැන් දරුවන් නැති අම්මලා හොඳට බාරහාර වෙලා ඒ දැන් මේකේ තියෙනවා ඒ බාරහාර වෙන විදිය තියෙනවා. එහෙමයි සර්. එතකොට හොඳට ඒ බාරහාර වෙලා ඒ වත්පිළිවෙත් ටික කරලා ඒ ඒ විදිහට දරුවේ කුසට ආවා නම් එහෙම සාමාන්‍යයෙන් ඒ දරුවෝ ඇත්තටම දෙවිවරු තමයි. ගොඩක්. දැන් සාමාන්‍යයෙන් මේ ගොඩාක් ඔය බෝධි පූජා තියලා බඹසර රැකලා සමේ ගුණදම් රැකලා බොහෝම කලාතුරකින් දරුවෝ උප්පත්තියක් ප්‍රාර්ථනා කළ මහසෑය බෝධි ඇසුරින් ඉපදෙන දරුවෝ ඉන්නවනේ. ගොඩාක් අය දැන් 100ට 8ක් 100ට 90ක් විතර. එහෙමයි. 190ක් විතර එහෙම නැත්නම් 180ක් විතර. කියන්නේ අම්මලා 10 දෙනෙකුට බාරහාර වෙලා ඒ විදිහට උපදින අයගෙන් 8ක්ම පිරිමි ළමයි උපදින්නේ. එහෙමයි ස්වාමීනි. 8ක්ම පිරිමි ළමයි. ගෑනු ළමයි අඩුයි. ඒ හේතුව දිව්‍ය පුත්‍රයෝ. එහෙයි ස්වාමීනි. වෙන්න පුළුවන්. ඉතින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා වෙනස් වෙන්න පුළුවන්. නේද? එහෙමයි. මනුස්ස ලෝකෙට ඇවිල්ලා වෙනස් වෙන්න පුළුවන්. දැන් පරිසරය අනුවත් වෙනස් වෙන ලංකාවේ බොහොම අහිංසක ඉන්න අය පිටරට ගිහිල්ලා වෙනස් වෙන්නේ. ඊට පස්සේ පිටරට ගිහිල්ලා වෙනස් වෙලා ඉන්න අය ලංකාවට වෙලා අය හැදෙන්නේ. ඉතින් ඒ වගේ වෙනස්කම් වෙනවා. ඒතර මහත්ය අර මේ පුජ්‍යලේ සත්වයක උපදිනකොට කර්ම වශයෙන් උපදිනවා, යෝනි වශයෙන් උපදිනවා, කුල වශයෙන් උපදිනවා, ආරාධනා කළ උපදිනවා කියන කරුණු හතරෙන් පළවෙනි වශයෙන් කර්ම වශයෙන් උපදිනවා කියන එක තමයි ඔය කිව්වේ කියන්නේ ඒ ඉපදෙන්න දරුවා බලවත් කෙනෙක්. එයා මහා දිව්‍ය රාජේ. ඔහුට කැමැති අම්මා කෙනෙක්ගේ බඩකට යන්න පුළුවන්. එතරම්ම කර්මයේ බලය. ඒ ඔහුගේ පුණ්‍ය සංස්කාරේ කුසල් සංස්කාරේ බලවත්. එහෙමයි. ඉතින් ඒ කාරණාව තිබ්බේ අනෙක් කාරණා තුන මම හිතේ අද කතා කරන්න අපිට <laughs> වෙලාව නැති වෙයිද? ස්වාමීන් අවසරයි අපිට අද දවසේ කාලය නිමා වෙලා තියෙන්නේ ආසන්න වෙලා තියෙන ස්වාමීන්. අපිට තව මොහොතක් පාවිච්චි කරලා ඔබවහන්සේගේ මේ අවසාන අවවාදය අපිට ලබා ගන්න සතුටුයි ස්වාමීන් අවසරයි. නෑ ඒක තමයි ඒ අවසාන අවවාදය කියන්නේ. අද දවසට ස්වාමීන් වහන්සේ <laughs> අවසාන දැන් මේ දහම් කරනවා තියෙනවා. දැන් එහෙනම් අපිට ඊළඟ අවස්ථාව අනිවාර්යෙන් මේ මේ දහම් කොටස ඔබ ශ්‍රවණය කරන්න කියන එක තමයි තියෙන්නේ. ගොඩාක් මේ දැන් මෑත භාගය වගේ මේ දරුවන් වඳවීමේ ප්‍රශ්නේ. මේ දරුවන් වඳවීමේ ප්‍රශ්නේ කැලේට යනවා මේ දහම් කරුණු ටික හරියට ඉගෙන ගත්තොත්. ඉතින් ඒ නිසා මේ බලවත් දෙවිවරු ඉන්නවා. ඒ දෙවියන්ගේ දිව්‍ය තේජසින් මව්පියන්ගේ දෝෂ මගහැරිලා යනවා. එහෙමයි. ඒ කියන්නේ දිව්‍ය තේජසින් අම්මයි තාත්තා එක් නොවුනත් දරුවා උපදිනවනේ. අම්මයි තාත්තා එක් නොවුනත් දරුවා උපදිනවනේ. ඒ දරුවගේ පුණ්‍ය තේජසට. එහෙමයි. ඒ නිසා මම මේ මෑත භාගයේ නොයි කරදරත් එක්ක දුක් විඳින අම්මලාට මම හිතනවා මේක සැනසීමේ වචනයක් කියලා. අවසනයි ස්වාමීනි ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා වේවා. මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සාදහම් පිළිසඳර සමග අප රැඳුනේ. ඉතින් බොහෝ දහම් කාරණා මේ ලෝකයේ පිළිබඳ නොදන්නා මේ විශ්මිත කාරණා මේ දහම් පිළිසඳරෙන් අපිට දැනගන්න අවකාශ ලැබුණා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර